ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි තාමත්ම ගෞරවයෙන් নমස්කාර ආරාධනා කර සිටනවා පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්ම ගවේෂී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප හැම කෙරෙහි අනුකම්පාවෙන් අද අභිධර්ම පාඩමෙහි නියමිත කොටස අපට පහදා දෙන හැටියට අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමත්ත ධර්මයන් යටතේ අපි සාකච්ඡා කළේ රූප ප්‍රවෘත්ති ක්‍රමය පිළිබඳව. ඒ රූප ප්‍රවෘත්ති ක්‍රමය යටතේ අපි මියෝපාතික සත්වීන්ගේ සහ සංසයජද සත්වීන්ගේත් එවැගේම කාම ලෝකයන් තුල ප්‍රතිසන්දිය ලබන අනිකුත් සත්වීන්ගේත් රූප ප්‍රවෘත්තීන් පිළිබඳව සාකච්ඡා කළා. එතකොට අපි සාකච්ඡා කරමින් සිටියේ අර මේ රූප ලෝකයේ බ්‍රහ්මීන්ගේ රූප ප්‍රවෘත්තීන් පිළිබඳව. ඒතර අපි පැහැදිලි කළේ බ්‍රහ්මීන්ට පහළ වෙන්නේ රූප කලාප හතරක් පමණයි. ඒ කියන්නේ චක්කු දසක, සෝත දසක, වත්තු දසක සහ ජීවිත නවක කියන මේ රූප කලාප හතරක් පමණයි පහළ වෙන්නේ. එතකොට බ්‍රහ්මේන්ට ගාහන දසක, ජීවහා දසක, කාය දසක, ඊළඟට භාව දසක ආදී කලාපයන් පහළ වෙන්නේ නැහැ කියලා. ඒතර ඒකෙන් අදහස් කරන්නේ දැන් ගහන දශක, ජීවහා දශක ආදී වශයෙන් පහළ වෙන්නේ නැහැ කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ නහයක් නැද්ද? ඒ ගහන ප්‍රසාදේ ඊට පස්සේ ජීවහා දශක දිවක් නැද්ද? කයක් නැද්ද? එහෙම එකක් නෙවෙයි. දැන් මෙතන කිව්වේ අර මේ රස වින්දනය කරන්න උපනිශ්‍රය වෙන ජීවහා ප්‍රසාදය නැහැ. ඉතින් අපි ඉගෙන ගත්තා දිව කියන්නේ ජීවහා ප්‍රසාදය නෙවෙයි කියලා. නේ? දැන් ජීවහා ප්‍රසාදය කියන එක ඇහැට පේන්නේ නැහැ නේ. ඊළඟට ගහන ප්‍රසාදය කියන්නේ නාසය නෙවෙයි. මේ කර්මයෙන් හටගන්න එක. ඒක ඇහෙට පේන්නේ නෑ අපි ඒකේ ලක්ෂණات ඉගෙන ගත්ත රූප විභාගයේදී. ඊට පස්සේ කාය දසක කියන මේ කාය ප්‍රසාදය. ඒකත් මේ ස්පර්ශ ලබා දෙන උපනිශ්‍රේ වෙන්නේ. ඒකෙන් වෙන මුකුත් නෑනේ. එහෙනම් මේ ගහන ප්‍රසාදයෙන් ඊට පස්සේ ජීවහ ප්‍රසාදයෙන් කාය ප්‍රසාදයෙන් අපේ මේ ලෞකික වශයෙන් ඉඳුරන් පිනවනවා හැරුණකොට වෙන දෙයක් කරන්නේ ඒකින්. ඊළඟට භාව දසක. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයන් බ්‍රහ්ම ලෝකයේ තුල विद्यमान වෙන්නේ නැහැ. ස්ත්‍රී ඒ නිසා භාව දසක කලාප පහළ වෙන්නේ නැහැ. ඒවා අවශ්‍ය නැහැ මේ ජීවිතවලට. ඒතර පහළ වෙන්නේ අර රූප දැකීම වශයෙන් දැන් බුද්ධ ආදී රූප දැකීම වශයෙන් බ්‍රහ්මීන්ට චක්කු දසක කලාපේ පහළ වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් ඒත් කුසල් කරන උපනිශ්‍රේ වෙන්නේ. ආන් ඒ පිනිස සෝත ප්‍රසාදේ පහළ වෙනවා. ඉතින් අනිත් ඒවා කුසල් කරන්නේ එච්චරම් උපකාර වෙන දේවල් නෙවෙයි මේ ගහන ප්‍රසාදය, ජිහුවා ප්‍රසාදය, කාය ප්‍රසාදය, භාව රූප කියන දේවල්. එනස ඒවා බ්‍රහ්මීන්ට පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ බ්‍රහ්ම ලෝකේ කියන්නේ රූපවචර ලෝකේ මේ රූප ප්‍රවෘත්ති ක්‍රමය. ඊට පස්සේ අරූප ලෝකේ. දැන් අරූප ලෝකයේ දක්වන්නේ අරූපේ නත්ති කිංචිපි අරූප ලෝකේ කිසිම රූපයක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ රූපයක් නැහැ නේ. ඒ කියන්නේ අරූප කියලා කියන්නේ. ඒතර අරූප ලෝකේ රූප ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ තියෙන නාම ධර්මයන්ගේ පැවැත්මක් විතරයි. ඉතින් එතකොට දැන් බ්‍රහ්මේන්ට දැන් ආහාරජ රූප කලාප පහළ වෙන්නේ නැහැ. ආහාරජ රූප කලාප පහළ වෙන්නේ නැත්තේ බ්‍රහ්මේන්ගේ ආහාර මේ ආහාර අනුභවයක් නැති නිසා. අසඤ්ඤ සත්වයේ සත්වයින්ට ආහාරජ රූප පහල කියන්නේ ආහාරජ රූප පහල වෙන්නෙත් නැහැ. චිත්ත සමුට්ටානික රූප පහල වෙන්නෙත් නැහැ. ඒ කවරක් නිසාද? දැන් අසඤ්ඤ තත්ත්වයේ කෙනෙකුට එතන සිත නිලීනවන පවතින ඒක මේ නිෂ්ක්‍රියයි එතන සිතයි අසඤ්ඤ තත්ත්වයේ උපදින්නේම ඒ ඇත්තෝ චතුර්ථ ධානය වඩලා වායෝකසනිය තුලින් මේ සිත නිසා තමයි හැම ප්‍රශ්නයක්ම හටගන්නේ කියලා. මේ දිහි චිත්තං දිහි චිත්තං කියලා මේ සිත එපා කියලා සිතේ Nirodhe පිණිසයි ධ්‍යාන වැඩිවි. ඒ නිසා ප්‍රතිසන්දිය ලැබනකොට එතන ඒක අසඤ්ඤ තත්ත්වයේ සංඥාවක් එතන නැහැ. සිතක් පවතින්නේ නැහැ. ඒ නිසා අන්න සිත හට ගන්නවා නම් තමයි සිතේ උපාදක්ෂණයේදී චිත්තජ රූප හටගන්නේ. ඒතර එතන සිත් පහළ නොවීමක් කියන්නේ පිත් සිත් පහළ වීමක් නැති නිසා ඒ ලෝකයේ ඉන්න සත්වයින්ට චිත්තජ රූප හටගන්නෙත් නැහැ. ආහාර අනුභවයක් නැති නිසා ආහාරජ රූප හටගන්නෙත් නැහැ. කම්ම සමුට්ටානික වශයෙන් අනිකුත් රූප හටගන්න පුළුවන්. එතකොට දැන් මේ ඉන්න සත්වයින්ට දැන් බ්‍රහ්මයින්ට හැම බ්‍රහ්මයින්ටම පහළ නොවන ප්‍රධාන රූප කලාප පහක් තියෙන. ඒ තමයි ගාහන දසක, ජීවහා දසක, කාය දසක, ඉත්තිභාව, පුරිසභාව කියන පහ පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අසඤ්ඤ තත්වයේ ප්‍රතිසන්දිය ලැබුව මේ සත්වෙහින්ට පහළ නොවන රූප 11ක් දක්වනවා. පහළ නොවන රූප 11ක්. ඒ කියන්නේ ප්‍රසාද රූප 5යි ඊළඟට විඥාප්ති රූප 2යි භාව රූප 2යි හදේවත් වූවයි ශබ්ද රූපය කියන රූප 11 අසඤ්ඤ තත්වයේ ප්‍රසන්දිය ලැබූ සත්වයින්ට පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිකුත් රූප 17 ඒ සත්වයින්ට පහළ වෙනවා. අනිකුත් රූප 17 කියලා කිව්වේ ජීවිත නවක රූප කලාපයක්. ඒ කියන්නේ එතන නවයක් තියෙනවානේ. සුද්ධාස්තකයයි ජීවිතින්ද්‍රයයි කියන රූප කලාප නවයයි. ඊළඟට පරිච්ඡේද රූපයයි ලක්කන රූප හතරයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුනයි කියන මේ රූප 17 අසඤ්ඤ තත්වයේ ප්‍රතිසන්දි ලැබූ සත්වයින්ට පහළ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි රූප ප්‍රවෘත්ති ක්‍රමය කියලා දක්වන්නේ. කාම ලෝකයේ තුල රූප ලෝකයේ තුල. ඒතර අපිට අරූප ලෝකයේ ගැන රූපයන් ගැන කතා කරන්න බෑ. එහි රූපයක් නැති නිසා. ඉතින් මෙන්න මේ කොට්ටාසයන් තමයි අපිට රූප යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් දැන් මේ ආකාරයේ රූප ඉගෙන ගත්තාම දැන් ඔයත්තන්ට පැහැදිලි වෙනවා ඇති අපේ කාම ලෝකයන් තුල වාසය කරන සත්ව කොටාසයක් හැටියට රූපයේ හැටියට ග්‍රහණය කරගෙන අපේ මවාගෙන තියෙන අමුතුම ලෝකයක් නේ මේ දැන් තියෙන කයත් එක්ක එතකොට භ්‍රම ලෝකයේ තුල ප්‍රසන්දය ලැබුවාම එතන රූපයන් පවතින කවර ආකාරයකින්ද අසඤ්ඤ තත්වයේ තුල ප්‍රතිසන්දිය ලැබුවාම එතන රූපයන් පවතින්නේ. ඊට පස්සේ අරූපවචර ලෝක තුල පහළ වුණාම එතන පවතින්නේ කවරාකාර තත්වයක්ද? මොකද අරූපවචර ලෝක තුල කිසිම රූපයක් නැහැ. තියෙන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ හතර පමණයි. අන්න ඒ නිසා ඒවට චතුෝකාර භව කියලා කිව්වේ. දැන් භවයක් තියෙනවනේ ඒකවෝකාර භව චතුවෝකාර භව පංචවෝකාර භව කියලා. ඒතර ඒකවෝකාර භව කියලා කිව්ව අසඤ්ඤ තත්ත්වය. ඒ කියන්නේ රූපේ විතරයි. අනිත් නාම ධර්ම එකක්වත් विद्यमान වෙන්නේ නැහැ. ඒවා ඒකවෝකාර භව. චතුවෝකාර භව කියලා කිව්වේ අරූපවචර ලෝක හතර. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන හතර. ඒවා ස්කන්ධ හතරක්. ඒතර වෝකාර නාමයෙන් හඳුන්වන ස්කන්ධ කියන අර්ථය. ත්‍රිචතුවෝකාර කියන ස්කන්ධ හතරක් පමණක් විද්දිමාන වෙනවා. පංචවෝකාර කියන්නේ මේ ස්කන්ධ පහම විද්දිමාන වන ලෝක. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝක, තිරිසන් ලෝක, പ്രേත ලෝක, නිරය ආදී මේ සතර අපායම ඊට පස්සේ දිව්‍ය ලෝක 6 රූපවචර බ්‍රහ්ම ලෝක 16න් අසඤ්ඤ තත්ත්වයේ හැරෙනකොට ඉතිරි රූපවචර බ්‍රහ්ම ලෝක 15 කියන මේ වගේ ස්කන්ධ පහම विद्यमान වෙනවා. එතකොට දැන් මේ අරූපවචර ලෝකයක අපි ප්‍රතිසන්දිය ලැබුවාම තර කෙනෙක්ට හිතෙන්න පුළුවන් රූපයකින් තොරව කොහොමද මේ නාම ධර්මයන් පවතින්නේ කියලා. මොකද අපේ තුල තියෙන දැඩි අදහසක් මේ රූප ධර්මයන් පවතිනකොටම තමයි නාම ධර්මයනුත් පවතින්නේ කියලා. දැන් ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනකොට ඒක අර හැම තැනකදීම එකම ආකාරයකින් නෙවෙයි දේශනා කරන්නේ. ඒ කියන්නේ නොයෙකුත් පරයායෙන් මේක දේශනා කරනවා. දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපයෙන් තොරව මේ විඥානයේ පැමිණීමක් හෝ ගමන් කිරීමක් හෝ බිඳී යෑමක් හෝ පනවන්න බෑ කියලා. ඊට පස්සේ අපේ තවත් අවස්ථාවන් තුල ඉගෙනගෙන තියෙනවා දැන් ඔය නලකලාප සූත්‍රය වගේ සංයුත්ත නිකායේ අපි ඉගෙන ගත්ත මේ නාම රූප දෙක හරියට මේ බටමිටි දෙකක් වගේ පවතින්නේ. එතකොට එකක් බින්දල යනකොට අනිත් එකත් ඉබේටම බින්දල යනවා කියලා. එතකොට ඒක නිසා තමයි අපි ඉගෙන ගත්ත නාමංච රූපං මේ යමකං නාම රූපංච උභවඤ්ඤොඤ්ඤ නිස්සිතා. මේ නාම රූප කියන යුගලය ඔවුනෝන් උපනිශ්‍රේ කොටයි පවතින්නේ. ඒකස්මින් විජ්ජමානස්මින් උභෝ විජ්ජන්ති පච්චයෝ එකක් බිඳල යනකොට ප්‍රත්‍ය නොමෙති වීමෙන් අනිකත් බිඳෙනවා කියලා. ඒතර ඒවයිති වෙන්නේ මේ අපි සාමාන්‍යයෙන් කතා කරන ලෝකයන්ට. නමුත් අරූපවචර ලෝක කියන දේවල් විශේෂිත අවස්ථාවක්. ඒ කියන්නේ සත්වයෝ මේ ධ්‍යාන වඩලා මේ පංචම ධ්‍යානියත් වඩලා තව එතනින් එහාටත් මේ සිත ගොඩාක් දුරට දියුණු කරලා තියෙන හිතක් එතන තියෙන. ඒ රූපයට හැකියා ඒ සිතට හැකියාවක් තියෙනවා රූපයෙන් තොරව පවතින්න. අන්න ඒ නිසා තමයි අරූපවචර ධ්‍යාන උපදවාගත්ත ඇත්තෝ මේ භවයෙන් චුත වෙනකොට එතන ප්‍රතිසන්දිය ලබන්නේ නාම ධර්ම ටිකක් වශයෙන් පමණයි. රූප ධර්මයන්ගේ සම්බන්ධයක් එතෙන්ට නැහැ. රූපය සිතෙන් බැහැර කරලා තියෙන්නේ. මොකද ඒ ලෝකයන්ට කියන නමත් අරූපවචර ලෝක කියලා. අරූපවචර ධ්‍යාන. ඒකට ඒකේ සිතෙන් සිතේ තියෙන බලයක් නිසා තමයි එතන ඒ ආකාරයෙන් ප්‍රතිසන්දිය ලබන්නේ. ඉතින් අර අප තුළ තියෙන අර මිනිස්සයා කියන තැන ඉඳලා අපි කල්පනා කරන ලෝකය ගැන අපි විදිහටම තමයි අනිත් ඇත්තොත් සිටිය යුතුයි කියලා. එහෙමනම් අපි හිතන්නේ දැන් ඒ නිසා තමයි බ්‍රහ්මීන්ට ගහන ජීවහා කාය භාව දසක පහළ නොවනකොට එකපාරටම පුදුම වුණේ එහෙනම් කොහොමද බ්‍රහ්මයෝ ඉන්නේ කියලා. එයි අපි අර අපේ තියෙන මේ ස්වභාවයෙන් තමයි අනිත් දේවලුත් හිතන්නේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන අපි මේ ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන ඇති කර ගන්නා ඥානය ਸਰවාකාරයෙන්ම සත්‍ය ඥානයක් නෙවෙයි කියලා. නේ? ඒ කියන්නේ දැන් මේ ඉන්ද්‍රිය ඥානය කියන එක තුල මුලා වෙන්න පුළුවන් හැම අවස්ථාවකම. ඒතර ඒ නිසා ඒක තථාගතයන් වහන්සේ යථාභූත ඥාන දර්ශනයක් හැටියට දක්වන්නේ නැහැ. එන යථාභූත ඥාන දර්ශනයක් හැටියට දක්වන්නේ මේ විදර්ශනා ඥාණයෙන් නාම රූප ධර්ම ගැන දැනගන්න එක. පවත්නා ස්වභාවයෙන්. එතකොට අපි අර සම්මුතියෙන් මේ ලෝකය මේ ඉඳුරන්ගේ ආශ්‍රයෙන් ග්‍රහණය කරගෙන ඒ තුල ඇති කරගත් ඥානයක් තියෙන නිසා අපි ඒ තුලින් ලෝකය දකින නිසා තමයි අපිට හිතෙන්නේ මේ මිනිස්සුયો විදිහටම දෙවියෝ බ්‍රහ්මයෝ ඊට අරූපවචර ලෝකවල සත්වයින් ඕන කියලා. ඒ ප්‍රශ්න ඔක්කොම පැන නගින්නේ මේ සත්පුද්ගල භාවය තියෙන නිසා. පැහැදිලිද? දැන් සත්ව පුද්ගල ප්‍රඥප්ති ඒකට කියන්නේ ප්‍රඥප්තියක් කියලා කියන්නේ. ඒතර සත්වයෝ පුද්ගලයෝ කියන මේ නාම නාම ප්‍රඥප්ති. ඒතර නාම ප්‍රඥප්ති කියලා කිව්වේ ඒව ඇත්තටම පවතින දේවල් නොවන නිසා. එහෙනම් අපි දැන් දෙවියෝ කියන්නේ නාම ප්‍රඥප්තියක්. මනුෂ්‍යයෝ කියන්නේ නාම ප්‍රඥප්තියක්. බ්‍රහ්මයෝ කියන්නේ නාම ප්‍රඥප්ති. එතකොට ලෝකයේ තුල විද්‍යමාන ධර්මතාවයේ වෙන්නේ සම්මුතිවත් ප්‍රඥාප්තිවත් නෙවෙයි ධර්මතා කොටාසේ. ඒ කියන්නේ නාම රූප ධර්ම සමූහය. ඒතර නාම රූප ධර්ම සමූහය කියනකොට මේ නාම ධර්ම සහ රූප ධර්ම. ඒතර ඒ ඔස්සේ තමයි අපි සත්වයේ කියන කෙනෙක් ගොඩනගාගෙන තියෙන්නේ. එහෙනම් විඥාණය කියන එක මව කුසකට බැසගත්තාම එතනන්න මිනිස්සෙගේ වර්ධනයක්. අපි කියනවා අන්න මිනිස්සයා. එතකොට ඒ ජීවිතයේ තමයි අපි මම කියලා ග්‍රහණය කරන්නේ. එතකොට මේ විඥාණය මෙතනින් චුත වෙලා දිව්‍ය ලෝකේ ප්‍රතිසන්දිය ලැබුවොත් ඉතුරුන්නේ දෙවියෙක්. ඒතර ඒක මේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිත පැවැත්මක් එතන තියෙද්දි. ඒතර අපි අද දිව්‍ය දෙවියෝ ගැන හිතාගෙන ඉන්න විදිහට වඩා හාත්පසින්ම වෙනස් තමයි දිව්‍ය ලෝකයේ හැසිරීම රටාව. පැහැදිලිද ඒක? එතකොට බ්‍රහ්ම ලෝකය ගැන කියනකොට අන්න ඒතර මේ විඥානේ මෙතනින් චුත වෙලා අපි ධ්‍යාන උපදවාගෙන ඊට අනුරූපී බ්‍රහ්ම ලෝකයක් තුල ප්‍රසන්දිය ලැබුවාම එතන යන්න බ්‍රහ්මයා කියන කෙනා සත්වයා එතන හාත්පසෙම වෙනස් මීට වඩා. එතන එතන ඉඳුරන් පෙනවීමක් නැහැ බ්‍රහ්මයන් තුල. ඒතර ඒක කාම ලෝකයට වඩා හාත්පසෙන් වෙනස් රූප ලෝකය කියන එක. ඒතර අපි දැන් මේ කාම ලෝකයේ තුල තමයි මේ ඉඳුරන් පිනවීම, ගහ බැන ගැනීම, රණ්ඩු සරුවල් වීම, ඉගෙන ගැනීම, රස්සා කිරීම මේ ඔක්කොම තියෙන්නේ මේ කාම ලෝකයේ තුල, මනුස්ස ලෝකයේ තුල, දිව්‍ය ලෝකයේ තුලත් ඒක තියෙනවා. දැන් ඉගෙන ගන්න හැම මේ දේවල් නැති වුණාට, රැකියා කරන්න මේ දේවල් නැති වුණාට අනිත් ඒවා ඔක්කොම තියෙනවා. මේ ඉඳුරන් පිනවෙන එක, මේ ගහ බැන ගන්න එක, ඊර්ෂ්‍යා කරන එක, වෛර කරන එක, යුද්ධ කරන ඒවා, ඒවා දිව්‍ය ලෝකයේ තුල विद्यමානයි. ඒතර මේ කාම ලෝකයේ තියෙන ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා මේ රූප ලෝකය කියන බ්‍රහ්ම ලෝකයන් තුළ. ඒතර ඒ ලෝකයන් තුල ඉඳුරන් පිනවීමක් නැහැ. ඒතර ඔයයන්ට අමාරුයි ඒක තේරුම් ගන්න ඉඳුරන් පිනවීමකින් තොරව පවත්නා ජීවිතය ගැන කවරක් නිසාද අපි මේ ජීවිතයට සාපේක්ෂවයි අනිත් ජීවිත ගැන කල්පනා කරන්නේ. ඒතර එතන ගොඩ නගන්නේ මේ නියමාකාර අවබෝධ ඥානයක් නෙවෙයි. විපරීත ඥානයක් ගොඩ නගන්නේ. ඒතර ඒ නිසා තමයි බ්‍රහ්මීන්ට ගාහන විඥාන නැත්නම් මේ ගාහන ප්‍රසාද, ජීවහා ප්‍රසාද කාය ප්‍රසාද ඊළඟට භාව දසක නැතුව කොහොමද ඉන්නේ කියන එක පැන නගින්නේ. ඒ අර සත්පුද්ගල භාවය නැත්තම් ඒ අදහස අප තුල බැසගෙන තියෙන නිසා. හැබැයි නාම රූප දැන් මිනිසයා තුල නාම රූප දැන් අර අපි ඉගෙනගත් රූප කලාපයන් සහ නාම ධර්ම පමණයි තියෙන්නේ කියන එක නුවණින් තේරුම් ගත්තාම. එස දැන් රූප ප්‍රවෘත්ති ක්‍රමය යටතේ අපි ඉගෙන ගත්තා මේ රූපයන් පවතින ආකාරය ගැන. ඊට පස්සේ මේ බ්‍රහ්ම ලෝකයන් තුල නාම රූප ධර්මයන්ගේ පැවැත්ම අපි ඉගෙන ගත්තා. අන්න ඒ ඔස්සේ කල්පනා කරනකොට අන්න Tamanට මේ වගේ ප්‍රශ්නයක් පැනලා ගින්නේ නැහැ. අර ධර්මතාවයේ දකින නිසා. හැබැයි සත්පුද්ගල භාවයෙන් මේක දකින්න උත්සාහ ගත්තොත් නොයෙක් කරුණ පැන නගිනවා. ඉතින් බ්‍රහ්ම ලෝකයේ වාසය කරන බ්‍රහ්මීන් ධානසෝයෙන් තමයි වාසය කරන්නේ. ඉතින් ඒ නිසා එතන ලස්සන රූප දැකීමක් නෑ. ඇයි දැන් බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්නේම ධ්‍යාන උපදවාගත්ත කෙනා. මේ ප්‍රථම ධ්‍යාන උපදවාගත්තොත් ඊට අනුරූපීව ප්‍රථම ධ්‍යාන භූමිතලයක් තුළ ප්‍රතිසන්දිය ලබනවා. ඒතකොට ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්න කෙනා මේ ජීවිතේම වාසය කරන්න කවර ආකාරයකින්ද? නේ. ඒතර ප්‍රථම අධ්‍යාන උපදවාගත්ත කෙනා මේ ජීවිතේ වාසය කරන්නේ ඒ විදිහටමයි නේ. ඒ කියන්නේ එයා මේ ඉඳුරන් පිනවන්න යන්නේ නැහැ. මොකද ඉන්ද්‍රයන් පිනවන්න ගියොත් ධානය නැති වෙනවා. බිඳිලා යනවා. මොකද නීවරණ ධර්ම ආපු ගමන් බිඳිලා යනවනේ. එතකොට අපිට මේ ඉන්ද්‍රයන් පිනවන්න හිතෙන්නේම කාමච්ඡන්දය තියෙන නිසා. ඒතර කාමච්ඡන්දය කියලා කියන්නේ නීවරණ ධර්මයක්. ඒතර නීවරණ ධර්ම යටපත් කරලා තමයි ධානය උපද්දවන්නේ. ඒවා හාත්පසෙම වෙනස්. ඉතින් එතකොට බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලැබු කෙනාට කරන්න තියෙන කිසිම වැඩක් එයාට නැහැ. අපි මේ කියන්නේ අපි මේ ජීවිතයේත් එක්ක සාපේක්ෂව බලනකොට කියන්නේ ගේවල් දොරවල් හදන්න ඉගෙන ගන්න විවාහ වෙන්න දරුවන් හදන්න රැකිරක්ෂා කරන්න අනුන්ට ඊර්ෂ්‍යා කරන්න ගහ බැන ගන්න ලස්සන රූප දකින්න ඉඳුරන් පිනවන්න ඒ කිසිම දෙයක් නැහැ. එහි තියෙන්නේ මේ උපදවාගත ධානයට අනුරූපීව වාසය කරන්න. ඒතර ඒ ධානය තවත් දියුණු කරන්නත් පුළුවන්. ඒ ධානය තුළම විදර්ශනා වඩලා මාර්ගඵල ලබන්නත් පුළුවන්. ඒ කටයුතු විතරයි බ්‍රහ්ම ලෝකයේ තුල තියෙන්නේ. ඉතින් ඒක මේ ජීවිතයේ ගෙවන කෙනෙක්ට ඒ ජීවිතය ගැන හිතන එක එතරම් පහසු නෑ. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒ ජීවිතේ වැඩක් නෑනේ කියලා. ඒ ඉදරම් පිනවීමක් නැති නිසා. ඉතින් ඒක බොහොම විවේකයි. ඒ ජීවිතේ විවේක සුවයෙන් ගත කරන්න එතන. බොහොම නිස්කලංකයි විවේකයි බොහොම සංසිඳීමකින් යුක්තව ඒ ජීවිතය ගත කරන්නේ. ඉතින් එතකොට අරූපවචර ලෝකය ගත්තාම ඒක ඊටත් වඩා වෙනස්. දැන් අරූපවචර ලෝකයේ තුල කිසිම රූපයක් නැහැනේ. ඒ නිසා රූප දැකීම නැහැ, ශබ්ද ඇසීම නැහැ, ගඳ සුවඳ ආග්‍රහණය කිරීම නැහැ, රස විඳීම නැහැ, ස්පර්ශ ලැබීම නැහැ. ඒ කිසිවක් නැහැ. එතන තියෙන්නේ නාම ධර්ම පමණයි. ඒ නිසා මනෝද්වාරයෙන් ගන්න ආරම්මණයන් ඔස්සේ ගමන් කිරීමක් පමණයි එතන තියෙන්නේ. ඒ අනුව තමයි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනා අරූපවචර ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලැබුවොත් එයාට පුළුවන් එතන ඉඳලා ඉතිරි මාර්ගඵල ලබන්න. සෝවාන් ඵලයටපත් නොවුණු කෙනෙක් පෘතජ්ජන ස්වභාවයෙන්ම අරූපවචර ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලැබුවොත් එයාට කරන්න කිසිම දෙයක් නැහැ. පැහැදිලිද? එයාට අමුතුවෙන් කරන්න කිසිම දෙයක් නැහැ. මොකද අමුතුවෙන් කුසල් උපදවන්නත් බෑ. එයාට තියෙන්නේ ඒ උපදවාගත් ධානය තුලම වාසය කරන්න. ඒ එතනින් චුත වෙනකම්ම. අර අනිකුත් මාර්ගඵලවලට එළඹිච්ච කෙනාට පුළුවන් ඉතිරි මාර්ගඵලවලට එළඹෙන්න. මොකද සෝවාන් වෙන්න පුළුවන්කමක් නැහැ ධර්ම ශ්‍රවණය කිරීමකින් තොරව. ඒක දැන් ධර්මස් දැන් සෝතාපන්න වෙන්න තියෙන ලක්ෂණ අතරින් එකක් කියන මේ පරතෝ ഘോഷය. පරතෝ ഘോഷය කියලා කියන අනුන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීම තියෙන්න ඕන. ඒතර ධර්ම ශ්‍රවණය කිරීමකින් තොරව සෝවාන් වෙන්න බෑ. හැබැයි සෝවන් වෙච්ච කෙනාට බනහන්න ඕනේ නැහැ. බනහන්න නැතුව ඉතිරි Tamanගේම නුවණින් ඉතිරි ටික කරගන්න පුළුවන්. ඒ නිසා තමයි සෝවාන් වෙච්ච කෙනා අරූපවචර ලෝකයක ඉපදුනොත් ඉතිරි මාර්ග ඵලවලට එළඹෙන්න පුළුවන්. සෝතාපන්න ඵලයටපත් වෙන්නේ නැති වේ ලෝකයට ගියොත් මාර්ග ඵල අවබෝධ කරන්න පුළුවන්කමක් නෑ. අර අනිකුත් ආකාරයේ දියුණුවටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි මේ දකින ලෝකයන්ට වඩා හාත්පසින්ම වෙනස් ඒ ලෝක. ඉතින් මේ මේ එක එක ලෝකයන් තුල පවත්නා ඒ රූප ක්‍රමය තුල මේ තථාගතයන් වහන්සේ විග්‍රහයට ලක් කරන්නේ අපිට ලෝකය කියන එක ජීවිතය කියන එක මේ දෘෂ්ටීන්ගෙන් තොරව පවත්නා ස්වභාවයෙන්ම තේරුම් ගන්නට. ඉතින් ඒ නිසා අපි මේ රූපයන් ගැන ඉතින් කළ යුතු කතාවල් මෙතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ රූප කොටාසේ මෙතනින් අවසන් වෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා චිත්ත, චෛතසික, රූප කියලා පරමත්ත ධර්ම 82 අතරින් දැන් 81ක්ම මේ වෙනකොට ඉගෙනගෙන අවසానයි. ඒ කියන්නේ සිත් 121ම චෛතසික 52 රූප 28. ඒ අපි නොයෙකුත් ප්‍රභේදයන් යටතේ ඉගෙන ගත්තා. ඉතින් රූප කොටාසෙ මෙතනින් අද අවසන් කරනවා. ඊට පස්සේ තියෙන්නේ අවසාන පරමාර්ථය ගැන නිවන පිළිබඳව. එතකොට මේ අවසාන පරමාර්ථය උණු නිවන ගැන සාකච්ඡා කිරීමට පෙර ආතුව කවරක් නිසාද මේ චිත්ත චෛතසික රූප ධර්ම ගැන සාකච්ඡා කළේ චිත්ත චෛතසික රූප ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවන ගැන සාකච්ඡා කරන්නේ දැන් නිවනේ තියෙන සුඛ ස්වභාවය සහ ශාන්ති ස්වභාවය තේරුම් ගන්න නම් ඒ කිනාට මේ නාම රූප ධර්ම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ දැන් නාම රූප ධර්ම ගැන අවබෝධයක් නැතිව නිවන ගැන හිතුවට නිවනේ ශාන්තියක් තියෙනවා කියලා දෙයක් වැටහෙන්නේ නැහැ. දැන් ඒ නිසා තමයි දැන් බොහෝ අය දැන් අපි විග්‍රහ කරගෙන ගියාම දැන් නිවන් දකිනකොට පුද්ගලයෙක් නැති වෙනවා කියලා කියනවා. නිවන් දැක්කහම මුකුත් නැහැ එතන. ඉතින් ඒකට ගොඩක් අය අකමැතියි. ඒ කියන්නේ නිවන දැකීම හා නිවන් දකින්නොත් එක මම කියන කෙනා නැති වෙනවා නම් ඉතින් ඒගොල්ලෝ හිතන මේක අපරාධයක් නේ. ඉතින් ගොඩක් අය හිතන්නේ මේ ඉඳුරන් පිනව පිනව ඉන්න එකම සැපයක්. ඒක යහපතක් කියලා හිතනවා. ඉතින් ඒක අර සත්වයා තුළ තියෙන මුලා ස්වභාවය. කියන අවිද්‍යාවෙන් මේ ලෝකේ වහලා තියෙන්නේ. පින්වත්නි දැන් අපි මේ ඉඳුරන් පිනවන එක ඇත්තටම සැපයක්ද? ඒක වෙහෙසක් නේද? ඒ කියන්නේ හරි වෙහෙසක් මේක. ඉතින් ඉඳුරන් පිනවන එක විතරක් නෙවෙයි. දැන් අපි හිතමු දැන් අපි දැන් නිවන කියන එක බොහොම ශාන්තියක් එතන තියෙනවානේ. ඒතර නිවන් දැකීම පිණිස දැන් නිවන කියන එක දැන් අහේතුකයි අප්‍රත්‍යයි. කියන්නේ අපි දැන් මේ ලෝකයේත් එක්ක ගැන සාකච්ඡා කරනකොට නිවන කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක් නෙවෙයි. ඒකයි බුදුහඳුර කියවේ මේ අජාතං අභූතං අකතං අසංකතං කියලා. මේක අජාතං කියලා කියන්නේ පහළ නොවුණු ධර්මයක්. අභූතං කියලා කියන්නේ කිසිම හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් හටගන්නේ නැති දෙයක් මේක. ඊළඟට අකතං අකතං කියන්නේ කිසිම දෙයකින් නොකරන ලද්දක් මෙහි. අජාතං අභූතං අකතං අසංකතං කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධයක් මෙතෙන්ට නැහැ කියන එක. ඒතර නිවන කියන එක හට ගැනීමකින් තොරව පවතින්නේ. ඒතර මේ හට ගැනීමකින් තොරව පවතින නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස තමයි අපි මේ උත්සාහයක් දරන්නේ. එතකොට දැන් නිවන පිණිස අපි මේ තරම් වෙහෙසක් දරනකොට එතකොට දැන් තමන් හිතන්න අපි මේ වෙහෙස වෙන්නේ නිවන් දකින්නද? දැන් නිවන කියන එක උපදවා ඉපදිලා නැති දෙයක් නම් නිවන තුල බොහොම ශාන්තියක් සැපයක් තියෙනවා නම් එතකොට අපි දැන් මේ මෙතනත් විඳින්නේ සැපයක්ද? දැන් මෙතන විඳින්නේ සැපයක් නෙවෙයිනේ. දැන් මෙතනත් මේ දුකක්නේ. ඒ කියන්නේ ඉඳගෙන අමාරුවෙන් මේ අහගෙන ඉන්නවා. ඉතින් එතකොට මේකත් දුකක් නෙවෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේකත් දුකක් තමයි. හැබැයි මේ දුක නිවන නිසා හටගත්ත දුකක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක හරියට දැන් ඔක මිලින්ද ප්‍රශ්නයේදී උපමාවකට දක්වනවා. දැන් අහසේ හඳ පායලා තියෙනවා. ඒතර අහසේ හඳ පායලා තියෙනකොට දැන් මේ හඳ දකින්න කැමති පුරුෂයෙක්ට එයාගේ ඇසේ දෝෂයක් තියෙනවා. ඇසේ දෝෂයක් තියෙන. ඒ නිසා මෙයාට හඳ හරියට පේන්නේ නැහැ. ඉතින් මෙයා මේ ඇහැට ප්‍රතිකාරයක් කරගත්තොත් හඳ බලන්න පුළුවන්. ඒතකොට දැන් මෙයා මේකේ ප්‍රතිකාරයක් දැන් හඳ බලන්න ඕන කියලා ප්‍රතිකාර කිරීම වශයෙන් මෙයා ගොඩාක් දුක් විඳිනවා. මේ වෛද්‍යවරු සොයාගෙන යනවා මේ බෙහෙත් ගල්වනවා දුක් විඳිනවා. ඉතින් ප්‍රශ්න කරනවා මේ දුක හඳ නිසා හටගත් එකක්ද? නෑ. ඇසේ දෝෂය නිසා හටගත් එකක්. පැහැදිලිද මේ උපමාව? ඒ කියන්නේ හඳ කියන එක එහෙම තියෙනවා. ඒතර හඳ දකින්න ඕන කෙනාගේ ඇසේ දෝෂයක් තියෙනවා නම් එයා ඒ දෝෂය निराකරණය කරගන්න යම්කිසි ප්‍රතිකාරයක් කරනවා නම් වෛද්‍යවරු සොයාගෙන යනවා නම් දුකක් විඳිනවා නම් ඒ හඳ නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි. ඇසේ දෝෂය නිසා හටගත් එකක්. එහෙනම් ඇසේ දෝෂය අයින් කරගමු හද විද්දිමාන. අන් ඒ වගේ නිවන කියන එකත් හට නොගත් එකක්. සෑම කල්ලි විද්දිමාන ධර්මතාවයක්. ඒක ඒක නැති දෙයක් නෙවෙයි. ඒක අත්‍යභික්කවේ නිබ්බානං. මහණෙනි නිවන කියලා එකක් තියෙනවා. ඒතර අපි මේ නිර්වාණ අවබෝධය ලබා ගැනීමේ අභිලාෂයෙන් මෙතන මේ යම් ආකාරයක ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් සිල් ආරක්ෂා කිරීම වශයෙන් දාන ආදී පුණ්‍ය ධර්මයන් කිරීම වශයෙන් නොයෙකුත් දුක් විඳිනවානේ. දැන් සිල් ආරක්ෂා කරන එක දුකක්ද සැපක්ද? දුකයිනේ. දැන් සිල්වන්ත කෙනාට මේ ලෝකයේ තුල ජීවත් වෙන්න හරි අමාරු වෙන්නේ. ඒ කියන්නේ අනිත් අය වගේ හොරකම් කරන්න බෑ. බොරු කරන් කියන්නේ බොරු කියන්න බෑ. ඊළඟට ඉඳුරන් පිනවන්න බෑ. ඇයි? සීලය බිඳෙයි. ඒ නිසා බොහොම සංවරව අනිත් අය නොකරන කරන දේවල් කරන්නේ නැතිව ධාර්මික ආකාරයෙන් ඉන්න එක දුකක්. ඒතර සීලය ඊට පස්සේ ওই විදිහට දැන් මේ ධර්ම ශ්‍රවණය කරන එක මේ වගේ ගැඹුරු ධර්මයන් ශ්‍රවණය කරන එක ඒවා මතකයේ තබා ගන්න එක ඒ අනුව සම්මර්ෂණය කරන එක. ඉතින් යෝගාවචරයා මේ මැසි මදුරු පීඩා ඉවසා දරාගෙන ඊළඟට නොයෙකුත් ලෙඩ රෝගයන් මැඩ පවත්වාගෙන ඊට පස්සේ කුසගිනි පිපාසාවන් යටපත් කරගෙන එයා මේ සඳහා උත්සාහයක් දරන්න ඕනේ. ඒතර ඒක බොහොම මේ අමාරුයි. ඒකයි ගොඩක් අයට මේ භාවනා කර්මය හරියාකාරයෙන් කරගන්න බැරි වෙන්නේ. ඇයි දැන් ගොඩක් වෙලාවට මැසි මදුරු පීඩා ඉවසන්න බැරි වෙනවා. කුසගින්න පිපාසා ඉවසන්න බැරි වෙනවා. ලෙඩ රෝග ආදී දේවල් ඉවසන්න බැරි වෙනවා. ඊට පස්සේ ලෝකයේ තුල ජීවත් වෙනකොට දැන් යෝගාවචරයා කියන කෙනා ලෝකයේත් එක්ක ඇලෙන්න ගැටෙන්න යන කෙනෙක් නෙවෙයි. එයා ඉඳුරන් පිනවන්න යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාට අනිත් වගේ වස්තු නැහැ. යාන වාහන නැහැ. ඒ ඒවට එයා උත්සාහ දරන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා යාට හරි අමාරුයි ජීවත් වෙන එක. ඉතින් එතකොට මේ නිවන් දැකීමේ අභිලාෂයෙන් පිළිවෙත් පූර්ණය කරන කෙනා මේ තරම් දුකක් හටගත්තේ නිවන නිසාද? නිවන නිසා නෙවෙයි. එහෙනම් නිවන දකින්න බැරි කවරක් නිසාද? අවිද්‍යාව නිසා. එහෙනම් මේ ඔක්කොම දුක් අවිද්‍යාව හේතු කොටගෙන. අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ සියලු දුක් ඇති වෙන්නේ අවිද්‍යාව, තණ්හා හේතු කොටගෙන. අවිද්‍යාවයි තණ්හාවයි නිසා. එහෙනම් අවිද්‍යාව ප්‍රහාණය කරපු ගමන් නිවන කියන එක විද්දිමානයි. නිවනට පැමිණෙනවා. එහෙනම් නිවන කියන්නේ උපදවා ගත යුතු දෙයක් නෙවෙයි. දැකීම වශයෙන් එළඹිය යුතු දෙයක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදාන පාළියේදී මේ නිවන ගැන හඳුන්වනකොට මේ පඨම නිබ්බාන සූත්‍රයේදී දේශනා කරනවා අත්ති භික්කවේ තදායතනං නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසානං ඡායතනං න විඤ්ඤාණං ඡායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සංඥා නාසඤ්ඤායතනං එසේ න අයං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා ඊට පස්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ පෙන්වා දෙන මහණෙනි මේ නිවන කියන එක තුල කියන අත්තිබික්කවේ තදායතනං නේව පටවි මේ නිවන කියන දේ තුල පටවියක් කියන එකක් विद्यमान වෙන්නේ නැහැ නේව පටවි න ආපෝ ආපෝ කියන එකක් නැහැ තේජෝ කියන එකක් නැහැ න වායෝ වායෝ කියන එකක් නැහැ ඊට පස්සේ දේශනා කරනවා නේව පටවින ආපෝ නේ තේජෝ නේ වායෝ න ආකාසානං ඡායතන ආකාසානං ඡායතනෙකුත් නැහැ න විඥානං ඡායතනං විඥානං ඡායතනයකුත් නැහැ න ආකින්චඤ්ඤායතනං ආකින්චඤ්ඤායතනයකුත් නැහැ න නේව සංඥානා සංඥායතනං මේ නේව සංඥානා සංඥායතන කෙනෙකුත් නැහැ ඊට පස්සේ කියනවා මේක මේ ලෝකෙත් නෙවෙයි කියනවා. ඒ කියන්නේ මේ වගේ මේ ලෝකේකුත් නැහැ. න අයං ලෝකෝ. න පරලෝකෝ. පරලෝකේකුත් නැහැ. න උභෝ චන්දිම සූර්යා. මේ සඳහිරු කියලා දෙයකුත් ඒ තුල නැහැ. ඊට පස්සේ කියනවා නේව ආගතින් ගතින් තිතින් චුතින් නේව uppattin න අපපතිට්ටං න අනාරම්මනං කියලා දේශනා කරනවා. දැන් එතන පැමිණීමක් නැහැ කියලා කියනවා. ගමන් කිරීමක් නැහැ කියනවා. පැවැත්මක් නැහැ කියනවා. නැවත චුතියක් නැහැ කියලා කියනවා. ඊළඟට පැවැත්මකුත් නැහැ කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් ආයතනයක්. ඒක අත්තිබික්කවේ තදා ආයතනක්. මෙන්න මේ වගේ ආයතනයක් නිවන කියලා එකක් තියෙනවා කියලා දේශනා කරනවා. එතකොට දැන් නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට ඒ නිවනේ තියෙන සැපය අනුමාන වශයෙන් හෝ දැනගන්නට තියෙන්නේ මේ නාම රූප සන්තතිය මේ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වනකොට ඒ පැවතීම නිසා කොපමණ ආකාරයේ දුක්ඛයක් Tamanට ලැබෙනවද කියන එක ගැන කල්පනා කරලමයි. ඒ කියන්නේ දැන් අතිදීර්ඝ කාලයක් දැන් මේ සාංශාරික භව චක්‍රය පැවතුණා මේ දක්වාම. එතකොට මේ දක්වාම පැවතිච්ච මේ ජීවිතය තුළ අපිට සැපයක් ලැබිච්ච අවස්ථා තියෙනවා නම් ඒ ඊ타මාත්ම අල්පයි. වැඩිපුරම තියෙන්නේ දුක්මයි. ඒතර එතන සැනසෙල්ලක් නැහැ. සැපයක් නැහැ. විවේකයක් නැහැ. හැම වෙලාවකම ප්‍රශ්න, කරදර, මේ සිතේ නිදහසකුත් නැහැ. නුයේකුත් දේවල් අපිට කරන්න තියෙනවා. එතකොට ඒක දැන් ඒක දැන් මේ ජීවිතයේ අද දක්වාම අපිට ලැබිලා තියෙනවානේ. දැන් මේ බණහන වේලාව තුලත් කොච්චර ප්‍රශ්න තියාගෙනද මේ මොහොත අපි මේ මේකට යොමු කරලා තියෙන්නේ. තව මෙතනින් එළියට බැස්සාම කරන්න වැඩ කෝටියක් තියෙනවානේ ඉතින් පස්සේ. දැන් හෙට කරන්න වෙනම වැඩ කොටාසයක් නේ. ඔය විදිහට ගොඩාක් තියෙනවා. එතකොට දැන් බලන්න මේ භවයේ මේ මනුස්ස භවයේ නිමා වෙනකන් අපිට කොයිතරම් වැඩ කොටසක් තියෙනවද කරන්න. ඒක ප්‍රමාණ කරන්න බෑනේ. තමන්ගේ වැඩ, සමාජයේ වැඩ, රැකියා ස්ථානයේ වැඩ. ඊට පස්සේ මේ දරුවන්ගේ, සැමියන්ගේ ඔය වගේ නොයෙකුත් වැඩ තියෙනවා අපිට කරන්න. තියෙන්නේ මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ භවයෙන් මිදිලා අපි වෙනත් භවයක ප්‍රසන්දිය ලබනවානේ. ඒතර ඒතර එතකොටත් කොයිතරම් වැඩ කොටාසයක් අපිට ලැබෙනවද? ඉතින් වැඩ කියන්නේ මෙතන බාහිර වශයෙන් තියෙන දේවලුත් එක්කම සාමාන්‍යයෙන් ජීවිතය පැවැත්වා ගැනීම උදෙසා දැන් ආහාර පාන සපයා ගන්න තැන ඉඳලම කරන්න කොයිතරම් කොටසක් තියෙනද දැන් අපි හිතුව විතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් තිරසන් භවයක ප්‍රසන්දය ලැබුවොත් කරන්න කාර්යයක් නැහැ නේ කියලා. ඒතකොට දැන් අපි මෙතනින් චුත වෙලා තිරසන් භවයක ප්‍රසන්දය ලැබුවොත් එතන කොයිතරම් එතන අපායක්නේ. අපාය කියන්නේ සැපයෙන් පහ වූ තැන. සැපයක් නැහැ. එහෙනම් බාන තිරසන් භවයේ ප්‍රතිසන්දිය ලැබූ කෙනා ඒ මව කුස තුල හරි බොහොම දුක්ඛිතව කාලය ගත කරනවා. මව කුසෙන් බිහි වෙනකොටත් බොහොම දුකින් බිහි වෙනවා. එතන ඉඳලා දැන් මනුස්සයෝ වගේ හොඳට ඇඳ ඇතිරිලි නැත්තම් යාව බොහොම සුව පහසු වලින් පිළිගන්නේ නැහැ දරුවා. නේද? දැන් මේ තිරිසන් භවය තුල දරුවෙක් උපදිනකොට දරුවෙක් කියන්නේ මේ ජීවියෙක් උපදිනකොට ඒතොර එතන සීතල නිසා පීඩා ලැබෙනවා. උෂ්ණ නම් උෂ්ණ නිසා පීඩා ලැබෙනවා. එතන තියෙන පොළව නම් බිම නම් කරකස නම් එතනින් පීඩා ලැබෙනවා. ඊට පස්සේ එහෙමෙන් අපි හිතමු දැන් සුනකෙක් කියලා. දැන් එහෙට මෙහෙට අරන් යනකොට කොච්චර පීඩාවක් ලැබෙනවද? එතකොට ආහාර පාන නොලැබී යාම තුල දැන් මව පිළිසරණක් වේ ටිකක් වැඩෙනකම්. ඒතර එතනින් පස්සේ ආහාර පාන සපයා ගන්න. ඒ තිරිසන් භවය තුල. දැන් මිනිස්සුયો වගේ නෙවෙයි දැන් දුප්පත් මිනිස්සෙක් නම් මේ ආහාර පාන ටික කවුරු හරි දෙනවා. ඉල්ල ගන්න හරි පුළුවන්නේ. දුප්පත් කෙනෙක් දැක්කම දෙනවා. දැන් තිරසන් භවයේ තුල එහෙම ආහාර පාන ලබලා දෙන්න කෙනෙක් නැහැනේ. මේ ආහාර පාන ලබලා දෙන්න කෙනෙක් නැහැ තිරසන් ලෝකේ. ඒතර තමන්ම සොයාගත යුතුයි. ඒතර අනික පිළියෙල කරගන්නත් බෑ. ස්වභාවයෙන්ම ලැබෙන දෙයක්මයි. අන්න ස්වභාවයෙන්ම ලැබුණ නැත්තම් එයාට කුසගින්නේ ඉන්න වෙන. ඒතර ඒක ලෝකයක් තුල එක දවසකටම දැන් කුසගින්නේ මිය පරලෝ යන තිරිසන් සත්තු කොපමණ ප්‍රමාණයක් ඉන්නවද? පිපාසය නිසා මිය පරලෝ යන තිරිසන් සත්තු සීතල නිසා, උෂ්ණය නිසා. ඒතර ඒතර තිරිසන් භවය තුල නිතරම භය තැත ගැනීම වැඩි. මොකද අර බලවත් සත්වය විසින් දුබල සත්වය නිතරම මේ පීඩාවටපත් කරන නිසා නිතරම භයෙන් තමයි තිරිසන් සත්තු කාලය ගත කරන්නේ. ආහාරයක් අනුභව කරන්න ගියත්, පිපාසයට පෑන් ටිකක් පානය කරන්න ගියත්, තමන් මේ නිදහසේ වාසය කළත් හැම වෙලෙම භයෙන් තැත ගැනීමෙන් තමයි තිරිසන් ලෝකයේ තුල වාසය කරන්නේ. ඊට පස්සේ ලෙඩක් දුකක් හැදුනහම දැන් තිරිසන් සත්තුන්ටත් ලෙඩ රෝග වැළඳෙනවා. ඒතර මනුෂ්‍ය ලෝකයක් තුල ලෙඩ රෝග වැළඳුනහම නම් ප්‍රතිකාරයක් කරලා දෙන්න හරි උදව් උපකාර කරන්න අම්මා තාත්තා හරි සමාජයේ හරි රෝහල් හරි මොනවා හරි තියෙනවා. නමුත් තිරිසන් සත්වයකට ලෙඩක් දුකක් වෙලා වැටුනොත් උදව්වට උපකාරයට එන කවුරුවක්වත් නැහැ. රැක බලා ගන්න ඥාතියෙක් නැහැ. මිත්‍රයෙක් නැහැ. පෑන් ටිකක් ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. ආහාරයක් ගෙනත් දෙන්න කෙනෙක් නැහැ. අපි හිතමු තුවාලයක් හරි වෙලා වැටුනොත් එහෙම පිහිටට එන කෙනෙක් නැහැ. එයාගෙන් ප්‍රයෝජන ගන්න පිරිසක් එනවා. දැන් ඔයත් දැකලා ඇත්තේ සමහර සත්තු ඉන්නවා දැන් සූනකයෝ වගේ සහරක් වගේ සත්තු ඉන්නවා මේ ලොකු තුවාල හටගෙන ශරීරي. එතකොට ඒ තුවාල වලට කොටන්න වෙන කපුටු වෙනවා. ලේ උරා බන්න කූඩැල් ওই විදිහට නොයෙකුත් ආකාරයේ සත්තුන්ගෙන් පීඩාවක්ම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අන්න තිරිසන් භවය තුල කොයිතරම් දුකක් තියෙනවද? ඉතින් අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා අතීත භවයන් තුල අපි තිරිසන් භවයන් තුල තමයි වැඩිපුරම ඉපදිලා තියෙන්නේ. මනුස්ස ලෝකයට ආපු කාලේ හරි අඩුයි කියනවා. ඊට පස්සේ තිරිසන් ලෝකයේ දුක් තව විට වඩා ගොඩාක් තියෙනව තමන් කල්පනා කරනවා. ඊට පස්සේ പ്രേත ලෝකයේ තුල දැන් තිරිසන් ලෝකයට වඩා දුක්ඛිතයි പ്രേත ලෝකය. දැන් പ്രേත ලෝකයේ තුල හැම වෙලෙම දුකක් තමයි තියෙන්නේ. දැන් ඒ දැන් പ്രേත වස්තුවේ සමහරලාට අවුරුදු දහස් ගානකින් පෙන් ටිකක්වත් පානය කරපු නැති പ്രേතයෝ. බත් ඇටයක්වත් ආහාරයට අරගෙන නැහැ. ඉතින් ඉන්න තැනක් නැහැ. සමහරලාට මුළු ශරීරයේම ගින්නෙන් වෙලිලා. ওই විදිහේ තමන් කරපු අකුසල නිසා එතන එතන දුකක්මයි තියෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා භවයේ ගමන් කරන සත්වයා වැඩිපුරම ප්‍රතිසන්දිය ලබන්නේ එක්කෝ പ്രേත භවයන් තුල. ඉතින් කියන තිරිසන් ලෝකයටත් වැඩිය പ്രേත ලෝකයටත් වැඩිය දුක් අධිකම තැන තමයි නිරය කියන එක. ඉතින් නිරය තුල කොහොමත්ම සැපයක් නැහැ. හැම හැම වෙලාවකම දුක. දැන් හිතන්න දැන් කවුරු හරි කෙනෙක් ඔය ඇත්තන්ව රත් වෙච්ච ආයුධයකින් පුලුස්සනවා කියලා. ඒතර එකපාරක් ඒ යකඩ ආයුධය තමන්ගේ ශරීරයේ තියලා ගත්ත ගමන් කොච්චර වේදනාවක් ඇති වෙනවද? ඒතර ඔය ආයුධය පැය 24ම තමන්ගේ ශරීරය තුල තියාගෙන හිටියොත් තමන්ට වේදනාවකින් තොර වෙච්ච අවස්ථාවක් තියනවද? නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිරේ තියෙන දුක් ඔయిత වඩා බොහොම වැඩි කියනවා. ඒතර නිරේ හරියට ප්‍රතිසන්දිය ලැබූ මොහොතේ පටන් එතනින් චුත වෙන මොහොත දක්වාම අර විදිහේ එක දිගට පවත්නා දුකක්මයි තියෙන්නේ. සැපයක් නෑ කියනවා. ඉතින් කියනන්න සසරේ ගමන් කරන සත්වයෝ වැඩිපුරම ප්‍රතිසන්දී ලබන්නේ නිරයන් තුල. ඉතින් ඒක තමයි අර අර මහගෙදර වගේ කියලා කිව්වේ සසරේ ගමන් කරන සත්වයාට. අර කලාතුරකින් මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වලට එළඹෙනවා. ඉතින් ඒ අපි මේ ආපු ගමන අද දක්වාම. ඒතර දැන් අදින් පස්සේ, ඒ කියන්නේ අදින් කියන්නේ මේ භවයෙන් පස්සේ තව අපිට යන්න කොපමණ කාලයක් තියෙනවද? ඒක බෑ අවසාන කියන්නේ අවසන් වෙන්නේ මේ දවසේ කියලා දිනයක් පනවන්න බෑ කියලා කියනවා. ඉතින් මේ සසර ගමන කියන එක තුල මැදක් නැහැ. ඒ කියන්නේ මැදක් නැහැ කියලා කියන්නේ අපි දැන් අතීතයේ කොතෙක්ද කියලා හොයාගෙන ගියාට කවදාක්වත් අතීතයක් ලැබෙන්නේ නැහැ අසවල් දවසේ පටන් ගත්තා කියලා. ඒතර ඒකේ මැදක් නෑ කියලා කිව්වේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අද මේ භවයේ ඉඳලා කල්ප කෝටි ගණක් අතීතයට ගිහිල්ලා එක තැනක ඉඳලා බලන දැන් කොතෙක් දුර අපි ඇවිල්ලාද? තව ඉදිරියට කොච්චරක් තියෙනවද? දැන් එතන ඉඳලා බැලුවොත් මේ මැදක් නෑ. ඉතින් ওই විදිහට කොපමණ කාලයක් අතීතයට ගියත් මේ ගමනේ ආරම්භක ස්ථානයක් හොයාගන්න පුළුවන්කමක් නැහැ කියලා කියන. ඉතින් මේ අපේ ජීවිතවල තියෙන සත්‍ය ස්වභාවය. ඉතින් මේක තමයි දකින්න බැරි මේ සත්‍යයට. ඉතින් එතකොට ඒ වගේම තමයි අනාගතය කියන එකත්. ඉතින් මෙතනින් අපි චුත වුණාම තව කොයි කාලයක් මේ භවයෙන් භවයට යයිද? තිරසන් ලෝකවල, പ്രേත ලෝකවල, නිරයේ ඊළඟට මනුස්ස ලෝක තුල කොයිතරම් අපි දුක් විපාක ලබයිද? ඉතින් එතකොට ඒ තුල සංකත දුක් තියෙනවා, සංස්කරණය කිරීම වශයෙන් මේ තියෙන දුක් තියෙනවානේ. දැන් දුක්ඛ සත්‍ය ගැන කියනකොට කියනවානේ. දැන් දුක්ඛස්ස, පීලනට්ටෝ සංකතට්ටෝ, සන්තාපට්ටෝ, විපරිණාමට්ටෝ කියලා හතර ආකාරයකින් ලැබෙනවානේ. කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ දුක් දැන් දුක්ඛස පේලනට්ටෝ. මේකේ තියෙන ස්වභාවය තමයි හැම වෙලාවකම පෙළෙනවා. නේ. දැන් අපේ සිත, කය කියන දෙක හැම වෙලෙම පෙළෙනවනේ මේ ලෝකයන් තුල වාසය කරනකොට. ඒ තමයි ස්වභාවය. කියන්නේ කායික රෝග වලින්, මානසික රෝග වලින් නිතරම පෙළෙනවා. අන්න පීලනට්ටෝ. ඊට පස්සේ සංකතට්ටෝ. සංකතට්ඨෝ කියන එක මේක මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන තියෙන නිසා මේක හැම වෙලෙම අපි සංස්කරණය කරන්න ඕන. ඒ කියන්නේ දැන් මේකට ආහාර පාන අවශ්‍ය වෙලාවට ආහාර පාන ලබලා දෙන්න ඕන. බෙහෙත් අවශ්‍ය වෙලාවට බෙහෙත් ලබලා දෙන්න ඕන. නිින්ද අවශ්‍ය වෙලාවට නිින්ද ලබලා දෙන්න ඕන. ඉතින් ওই විදිහට නොයේකුත් දේවල් තියෙනවා ඒ කායික වශයෙන්. තව මානසික වශයෙන්. ඒත් ඒ වගේම පීඩාවල් තියෙන දැන් සමහරවිට රූප බලන්න ඕන වෙලාවට රූප බලන්න ඕන. සබ්දහන්නනේ සබ්දහන්න ඕන. ගඳ සුවඳ ආග්‍රහණය. ওই විදිහට නොයෙකුත් ආකාරයේ දේවල් තුන මේ ජීවිතේ පවත්වා ගන්නකොට සංකතට්ටෝ. ඊට පස්සේ සන්ත සන්තාපට්ටෝ. සන්තාපට්ටෝ කියන්නේ දැන් අපි කොයිතරම් හොඳට මේ ඉඳුරන් පිනව පිනව ජීවත් වෙන්න හැදුවත් මේ දුක් දැන් సంతාන වශයෙන් ඇතිවෙන දුක් කිරේම නැති වෙන්නේ නැහැ. හැම වෙලාවකම අපිට තියෙනවා දැන් අපි හිතමු මරණය ගැන කල්පනා කරනවා කියලා. අපි බොහොම සැපයෙන් ජීවත් වෙනවා කියලා. ඒතරම් නිතරම දරුවෝ ගැන හරි, බීරඳ ගැන හරි, මේ වස්තුව ගැන හරි, තමන්ගේ ජීවිතය ගැන හරි තමන්ට තියෙන තැති ගැනීමක්. නේ බයක් තියනවානේ. මං කොයි වෙලේ මැරෙයිද? මගේ වස්තුව කොයි වෙලේ අහිමි වෙයිද? මගේ දරුවන්ට හානියක් වෙයිද? බීරඳට හානියක් වෙයිද? එක්කම ආව වෙන මොකක් කර වැරද්දකට අහු වෙයිද? ওই විදිහට නොඑක ආකාරයේ තියෙන තමන්ටත් මේ කල්පනා කරන දේවල්. ඊට පස්සේ විපරිණාමට්ටෝ. විපරිණාමට්ටෝ කියලා කිව්වේ දැන් අපි කොයිතරම් හොඳට අපි තුම සැපේම ජීවත් වෙනවා කියලා. නමුත් ඒ සැපේම හොඳට රූප ස්වභාවයෙන් යුක්තව හොඳට ධනෙන් බලයෙන් ආඩ්‍ය ජීවිත ලබාගෙන අපි ජීවත් වෙනවා. නමුත් මේක මොකද වෙන්නේ? අපි ප්‍රතිසන්දිය ලැබූ භවයේ තියෙන කාලයට අනුරූපීව මේක විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙන කෙන වෙනස් වෙනවා. හිතන්න අපි කොයිතරම් හොඳට සැපවත් ජීවත් වුණත් මේක විපරිණාමයටපත් වෙන්නේ නැද්ද? නේ අපි මේ රූපය කියන එක මෙහෙම තියන් ඉන්න බෑනේ හැමදාම. මේක වෙනස් වෙනවා. එතකොට අන්න ඒ නිසා දුක් හට ගන්නවා. ඊට පස්සේ අප තුල තියෙන අනිකුත් හැම බාහිරින් තියෙන වස්තුත් ඒ වගේම වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. දැන් ජීවත් වෙලා ඉන්නකම්ම අපි හිතුවොත් දෙමාපියෝ හැමදාම ඉන්න ඕන. දරුවෝ හැමදාම ඉන්න ඕන කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. අන්න දරුවෝ සමහර දෙමාපියෝ ජීවත් වෙලා ඉඳිද්දි නැති වෙනවා. ඊට පස්සේ දරුවෝ ජීවත් වෙලා ඉඳිද්දි දෙමාපියෝ නැති වෙනවා. සැමියා ජීවත් වෙලා ඉඳිද්දි බිරිඳ නැති වෙනවා. බිරිඳ ජීවත් වෙලා ඉඳිද්දි සැමියා නැති වෙනවා. ඊට පස්සේ ඔක්කොමලා ජීවත් වෙලා ඉන්නකොට සමහරට බොහොම අමාරින් උපයාගත් වස්තුන් නැති වෙලා යනවා. එතකොට ওই විදිහට නොඑක ආකාර විපරිණාමයටපත් වෙනවා. මේ හොඳට ඉන්න ගමන් එක්ක දරුවේට රෝග හට ගන්නවා. බිරිඳට රෝග හට ගන්නවා. සමන්ටම රෝග හට ගන්නවා. ඉතින් ওই විදිහට මේ විපරිණාමයටපත් වීම තුළ අනේක අප්‍රමාණ වූ දුක්ඛයන් ලැබෙනවා. ඉතින් ওই විදිහට මේ ඊළඟ භවයන් තුළ මේ භවය තුළ toy වගේ ඊට පස්සේ තව ඉදිරි අපි උපදින උපදින භවයක් භවයක් පාසාම මෙන්න මේ දුක් සමූහය මේ ජීවිතවලට ලැබෙනවා. ඒතර විවේකයක් එතන තියනවාද? විවේකයක් නැහැ. සැනසෙල්ලක් නැහැ එතන. ඉතින් අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරේ දැන් Taman නිවනටපත් උනොත් දැන් අද නිවනටපත් උනොත් එහෙම මොකද වෙන්නේ? මෙතනින් අපි නිවිලා ගියාම එතනින් එහාට කිසි පැවැත්මක් නැහැ. ඒක එතන සත්වයේ කියලා කෙනෙක් පණවන්න බෑ. එතන කිසි දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ එතෙන්ට. ඒක දැන් අර හට නොගෙන තියෙන දෙයක් නිසා විපරිණාමයටපත් වෙන්නෙත් නැහැ. විනාශයටපත් වෙන්නෙත් නැහැ හට නොගෙන තියෙන්නේ. ඒක අනුත් ඒ කියන්නේ දැන් නිවන කියන එක ඒක අජාතං අභූතං අකතං අසංකතං කියලා කිව්වේ දැන්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා නම් තමයි ඒක වෙනස් වෙන්නේ. විනාශයටපත් වෙන්නේ. නමුත් නිවන කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් නෙවෙයි. ඒක ඒ ලෝකේ ඉක්මවා ගිහින් තියෙන දෙයක්. ඉතින් අන්න ඒ නිසා තමන් මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය නුවණින් දැකලා මේ දුක්ඛිත ස්වභාවය නුවණින් දැකලා මේ අවිද්‍යාව දුරු කරගෙන තණ්හාව ප්‍රහාණය කරලා නිවනටපත් වුණොත් එතනින් අපි පරිණිරවාණයටපත් වුණොත් අන්න මේ ජීවිතෙන් චුති වෙනකොටම අන්න ඉතින් තමන් නැවත ප්‍රසන්දියක් ලබන්නේ නැති නිසා එතනින් මේ ජීවිතේ නිරුද්ධ වෙනවා. අන්න ඒක තමයි නිවෙනටපත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක සදාකාලිකයි. ඉතින් ඒකයි පෙන්වන්නේ සම්ති ලක්ඛණං නිබ්බාණං. මේ නිවන කියන එක බොහොම ශාන්තයි. ඒ වගේම ප්‍රණීතයි. ඒක ඒ තුල කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඒක Tamanට ඇති කරගන්න ඕන කියන අදහසක් නැහැ. වෙනස් වෙයි කියන අදහසක් නැහැ. ඒ ගැන අපි කතා කරන්න දෙයක්වත් එතන ඉතුරු වෙන්නේ නැහැ. ඒක අසවල් කාලයෙන් ඔබ පවතින්නේ නැහැ කියලා කියන්න පුළුවන් කාලයකුත් නැහැ. නිවන කියන එකේ සදාකාලිකයි කියලා කිව්ව තමන් නිවනටපත් වුණොත් ආයෙත් නැවත කවදාකවත් මේ රූප ලෝක අරූප ලෝක හෝ කාම ලෝක හෝ කිසිම ලෝකයකට පැමිණෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි. ඉතින් එහෙම වුණා නම් කොයිතරම් දෙයක්ද? එතකොට තමන් අන්න උත්සාහ දරන්න ඕන මෙන්න මේ වගේ තැනකට එළඹෙන්න. ඉතින් ඒකටයි තථාගතයන් වහන්සේ මේ මාර්ගය පෙන්නලා දෙන්නේ. ඉතින් එතකොට දැන් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් ඒක බොහොම සියුම් ධර්මතාවයක් කියනවා. ඒ වගේ මේක අතක්කාවචරයි. තර්කයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන දෙයක්වත් නෙවෙයි. ඉතින් ඒ තේරුම් ගන්න තියෙන බොහොම තමන්ගේ ජීවිතයේ සිල්වත්ව ගත කරලා දාන ආදී මේ කුසල ධර්මයන් සිදු කරලා මේ නාම රූප ධර්මයන් ගැන හොඳට ඉගෙනගෙන ඒ අනුව විදර්ශනා දියුණු කරලා මේ ලෝක తත්වයේ දැනගෙන මේ අවිද්‍යා තණ්හා ප්‍රහීණය කිරීම තුලින්මයි නිවන ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොයිතරම් දුක් විඳලා හරි අමාරුවෙන් හරි ඒක ලබා ගත්තොත් එතනින් එහාට Taman නැවත ආය කවදාක්වත් දුකකට එළඹෙන්නේ නැහැ. ඉතින් ඒක නිවන කියන එක කොයිතරම් කාලයක් පවතිනවද කියන එක ප්‍රශ්න කරන්න බැහැ. මොකද ඒක පවතින්නේ නැති කාලයක් නැති නිසා. ඒතර ආය සත්වයේගේ ආගමනයක් ඇති නෑ කියලා කියන්නේ නෑ ආගතින් ගතින් තිතින් චුතින් උප්පත්තින් මේ මුකුත් මෙතන නැහැ. ඉපදීමක්, වයසට යෑමක්, මරණයක් ඒ කිසිවක් එතන विद्यमान වෙන්නේ ඉතින් ඒක බොහොම නිවුණු තැනක්. ඉතින් එහෙනම් තථාගතයන් වහන්සේ අන්න ඒකයි අවබෝධ කරන්න කියලා දේශනා කරේ. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ නාම රූප ධර්ම ගැන අවබෝධයක් තියෙන කෙනාට. මොකද සත්පුද්ගල භාවයක් අප තුල තියෙන කම්ම අපිට හිතෙන්නේ වටින්නෙම මේ ලෝකය කියලාමයි. පැහැදිලිද? සත්පුද්ගල භාවයක් තියෙනකොට අපිට හිතෙන්නේ වටිනම දේ තමයි මේ ජීවිතය කියලා. එහෙම හිතෙන්නේ. වෙන දැන් ජීවිතයට වඩා වෙන වටින කිසි දෙයක් තියෙනවද? නෑනේ. මේක තමයි ගොඩක් කට්ටිය බය වෙන්නේ. නිවන් දකින්නට මමත් නැති වෙනවනේ. දැන් ඒ නිසා මේ නාම රූප ධර්ම ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්ත කෙනාටම තමයි නිවනේ තියෙන සැපය ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ චිත්ත චෛසික රූප ගැන උගන්වලා ඊට පස්සේ නිවන ගැන උගන්වන්නේ. ඉතින් ඒ නිසා අපිත් මේ චිත්ත චෛසික ධර්ම ගැන හොඳට ඉගෙනගෙන මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන මේ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න උත්සාහයක් දරන්නට ඕන. ඉතින් අද මීට වඩා අපිට කාලයක් ලැබෙන්නේ. ඉතින් අපි මේ ඇතිකඩගත් ධර්ම ඥානයන් ඔස්සේ මේ කාලයක් මේ චිත්ත චෛසික ධර්ම ගැන රූප ධර්ම ගැන අපි නොයෙකුත් ක්‍රමයන්ගෙන ඉගෙන ගත්තා. ඉතින් මේ හැම දෙයක්ම අපේ නිවන පිණිසයි උපනිශ්‍රය කරගත යුත්තේ. ඉතින් ඒ සඳහා මේ ඇති කරගත සියලු ධර්ම ඥානයන් මේ සියලුම සාංශාරික භව දුක්ඛයන්ගෙන් මිදිලා මේ සියලු සංස්කාර දුක්ඛයන්ගෙන් සංකත දුක්ඛයන්ගෙන් විපරිණාම දුක්ඛයන්ගෙන් කියන මේ හැම සියලු දුක්ඛයන්ගෙන් ඉක්මව සදාකාලිකෝ සැනසෙල්ලක් ඇති මේ ශාන්ති ලක්ෂණ වූ නිර්වාණය සාක්ෂාත් කරලීම පිණිසම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.